ඊළඟට ශාමලි මහත්මිය. දරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මම කියන්න මා දැන් මම මං තුල බලද්දි මට දැනෙන දෙයක් මේ දැන් යම්කිසි මේ දුක හිතෙන දුක හිතෙන දෙයක් අනාසල්ලට හිතෙන දෙයක් ලොකු බරපතල කාරණයක් සිද්ධ වෙච්චි දැන් එහෙම ලොකුවට නිකන් දුකක් ඇති වෙන්නේ නැහැ. දැන් ඇති වෙන කලින් හිතනවා මේක ගැන දුකක් ලොකුවට ඇති වෙයි කියලා. එහෙම ඇති වෙන්නේ නැහැ. දැන් සතුට දනවන කාරණයක් සිද්ධ වෙන්නේ යද්දි සතුට දනවන කාරණයක් කරගන්න උනන්දු වෙද්දි එහෙම ලොකු සතුටක් දැනෙයි කියලා මුලින් හිතෙනවා වෙන කලින් හිතෙනවා නමුත් උනාට පස්සේ එහෙම ලොකු සතුටක් දැනෙන්නේ නැහැ නමුත් ඒක උපේක්ෂා පාරමිතාවද කියලා අපි කොහොමද හඳුනාගන්නේ ඒක තව විවිධ පැතිවලින් විමසලා බලන්න ඕන එතනදී සතුටක් ඇති නොවෙන්නේ කොමක් නිසාද ඉන්ද්‍රිය දැන් අපිට අපි හැම දෙයකම සතුටක් බලාපොරොත්තු වුණාට අපි අපේක්ෂා කරන මට්ටමින්ම සතුට ලැබෙන්නේ නැහැනේ ඒකේ සිද්ධියේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් අපේ මනසේ මධ්‍යස්ථ භාවය වෙන්නත් පුළුවන් සිදුවීමේ ඌනතාවය වෙන්නත් පුළුවන් ඉන්ද්‍රයන්ට ඒක දැනීමේ ඌනතාවය වෙන්නත් පුළුවන් අපි වෙනත් මනෝභාවයක හිර වෙලා ආකෘතියක හිර වෙලා ඉන්න නිසා ඒක වෙන්නත් පුළුවන් එතකොට ওই විදිහට විවිධ හේතු නිසා එහෙම වෙන්න පුළුවන්. එතකොට අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන දැන් මේ මනසේ ඇතිවෙච්ච මේ මධ්‍යස්ථතාවයේ කවර පදනමක් මතද මතුනේ? මොකද්ද මේකට හේතු ප්‍රත්‍ය උනේ? කොහොම හිතපු නිසාද? කොහොම දැකපු නිසාද මේ தත්ත්වය උනේ? අන්න එහෙම සොයන්නට ඕනේ. ඒක තමයි යෝනිසෝ මනසිකාරයයි කියන්නේ. එහෙම සෙව්වොත් තමයි ඒක කුසල මූලිකද නැත්නම් අකුසල මූලිකද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒක වෙන කෙනෙකුට කියන්න බෑ. ඔබතුමියම නැවත නැවත මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරන්න. එතකොට ඊළඟට අර දුකක් ලොකුවට දැනෙයි කියලා හිතන තැනක දුක දැනුන්නේ නැත්තේ ඇයි? ආකෘතිගත කර ගැනීම නිසාද? අර මම පෙර දිනකත් කිව්වේ අර එක මහත්මියක් අපිට දුරකථනයෙන් කතා කරලා කිව්වා හම්දුන්නේ ඔබ වහන්සේලාගේ දහම් කරුණු අහලා අපි ගොඩාක් හිත හදාගෙන ඉන්නවා අපේ ගෙවල් වල හරියට ප්‍රශ්න තියෙනවා ඒ කිසිවකින් අපි සැලෙන්නේ නැතුව සැහැල්ලුවෙන් ඉන්නවා කියලා කිව්වා. ඉතින් ඒ කියනකොටත් මම කිව්වා ඉතින් ඒක හොඳයි. නමුත් නැවත නැවත මනස ගැන ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා. ඉතින් නමුත් ඊට පස්සේ සතියකට පස්සේ එතුමිය නැවත කතා කරලා කියනවා, "ආමුදුනේ ඊයේ රාත්‍රියේ මං හීනයක් දැක්කා. හීනෙන් මං හරියට කික ගහ ඇඬුවා." ඉතින් එහෙම අඬලා අඬලා ඊට පස්සේ මට අවදි වුණා. අවදි වුණාම ලොකු සැහැල්ලුවක් දැනුණා. ඉතින් එතකොට මං ගහුවා, "දැන් අඬලා අඬලා අවදි වුණාම සැහැල්ලුවක් දැනනවා කියන්නේ එතෙක් ඔබතුමිය නම් සැහැල්ලුවෙන් ඉඳලා නැහනේ." එතකොට දැන් ඊට කලින් සතියේ මට කියනවා අපි බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ මොකද අර දේවල් ගන්නෙ නැතුව යම් ආකෘතියක් හදාගෙන මම මෙහෙම කෙනෙක් මම මේවෙන් සැලෙන්නේ අපිට එහෙම නිකන් හිර කරගෙන යම් ප්‍රමාණයක් ඉන්න පුළුවන් ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ එතකොට අපි බලන්න ඕන අපේ මනස සැහැල්ලුද එතකොට මොන මොන මොන දැක්මක් මතද මේක වෙන්නේ? ඒක නැවත නැවත විමසන්න. එතකොට දැන් ඔබතුමිය ඔය ඉන්න තැන වැරදි කියන එක නෙමෙයි. අර වෙනදා ඒවෙන් මේ උද්දාමයටපත් වෙන එක සතුට වෙන කරුණු වලින් උද්දාමයටපත් වීම සහ දුක ඇති වෙන කරුණු වලින් කඩාවැටීම කියන තැනට වඩා ඔය தત્ත්වයේ ඉදිරි පියවරක්. හැබැයි දැන් ඔය ඔය தত্ত্বය තුල අපි නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් තමයි අපි ඉන්න මානසික தত্ত্বය අපිට පැහැදිලි කරගන්න. ඒ මානසික தত্ত্বය පැහැදිලි කරගත්තොත් තමයි ඒක සුදුසු නම් වඩවන්න නොසුදුසු නම් දුරු කරන්නට අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒකට ඔබතුමියම නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කිරීමයි අවශ්‍ය වෙන්නේ. මගේ සිත මමම ප්‍රතිවේක්ෂා කරලා බලමින් බලමින් දියුණු කරන්න ඕනේ නේද? අර මම පෙර දිනක අර උදාහරණයක් හැටියට කිව්වේ දැන් අම්මාගේ මනසේ දරුවා තුල ඇති වෙන්නේ මෛත්‍රියක් කියලා හිතාගෙන ඉන්නවා. ඒක මෛත්‍රියක්ද නැද්ද කියලා බලන්න පුළුවන් වෙන්නේ දරුවාගේ යහපත අපේක්ෂා කරලා ඒ අපේක්ෂිත යහපත ඉටු නොවුනොත් අම්මගේ සිතට මොකද්ද දැනෙන්නේ දුකක්ද පීඩාවක්ද? එහෙම දුකක් දැනෙනවා නම් එතන තිබිලා තියෙන්නේ මෛත්‍රිය නෙමෙයි. මොකද මෛත්‍රියෙන් දුක ඇති වෙන්නට හේතුවක් නැහැනේ. එහෙමනම් ඒ තිබිලා තියෙන බලාපොරොත්තුවක්, අපේක්ෂාවක්. එහෙනම් එතන තෘෂ්ණා මූලිකයි. අන්නේ විදිහට අපි එක එක විදිහට Tamanට දැනෙන දැනෙන විදිහට වෙන වෙන පැති වලින් ඒක දිහා බලන්න උත්සාහ කරන්න. මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ වෙලාවට පස්සේ හිතෙනම ඒ සිද්ධ වුණාට පස්සේ වැඩක් නැහැ ඉතින් මේ දේවල් සියල්ල ඉතින් අනිත්‍යයිනේ මේ මේ සිදුවෙන්නේ ඒ කාර්යයන් ඕක ඕක Taman ආවරණය කරගන්නට කරන උපාය මාර්ගයක් වෙන්න පුළුවන් වංචක ධර්මයක්ද කියලා තනිකරම වංචක ධර්මයක් වෙන්න පුළුවන් ඉතින් ඒක ඔබ මෙහෙම ප්‍රත්‍යක්ෂා කරන්න ඕන අන්න ඒක සොයා ගන්න මේ තමයි මට මම ඔබ වහන්සේගේ උපදෙස් එහෙම නැවත නැවත විවිධ පැතිවලින් ඒක සමාහයට අර හදිසියම සිද්ධ වෙච්ච වෙලාවක නැවත ඉදිරි කාලයේදී ඒක ටිකක් බලා ගන්නත් ලේසියි. බලා ගන්නත් පුළුවන්. ඔව්. පහුගිය දවස්වල ඔය වගේ කෙනෙක් මම කොහොමද ප්‍රතිචාර දැක්වේ කියන තැන දී පුළුවන් නේද සොයාගන්න සමහරවිට පුළුවන් දැන් පහුගිය දවසක එක නෝන මහත්මයක් කතා කරලා කිව්වා එතුමිය දීර්ඝ කාලයක් දැන් මම හිතන්නේ අවුරුදු 25ක් විතර එක දිගටම මේ ධර්ම මාර්ගෙහි යෙදෙනවා. ඉතින් බොහොම තවත් පිරිසක් මේ ඊයේ පෙරේද කතා කරලා කියනවා ආම්තුරනේ මේ අවුරුදු 25ක් මුළුල්ලේ මේ ධර්මයේ ප්‍රගුණ කරන්න අපි අර අවුරුදු 16 18 හිටිය මානසිකත්වයමයි තව තියෙන්නේ මේ ඊයේ පෙරේද තමයි මට ඒක හරියට තේරුනේ. ඉතින් ඒ ඒවා ස්පර්ශ වෙලා අවදි වෙන්නේ කලාතුරකින් තනක. ඒවා අවදි නොවන තාක. ඒ හරියට නිලය ස්පර්ශ නොවන තාක්කල් අපි හිතාගෙන ඉන්නවා. දැන් අපේ හිතේ කෙලෙස් නැහැ. දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි හොඳට භාවනාව කරගෙන ඔහොම හිතාගෙන ඉන්නවා. එතකොට ඉතින් අපිට දැනෙන මට්ටමට ඒවා තේරුම් ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි අපි ඒකේ ආකෘතිගත වෙන්න හොඳ නැහැ. ඒක එල්බ ගන්න හොඳ නැහැ. එහෙමයි කියලා අපි අවිචාරවත් වෙන්න හොඳ නැහැ. නැවත නැවත විමසන්නට ඕන. එහෙම ලොකු විමසිලිමත් අවදිමත් බවකින් හිටියොත් තමයි අර වගේ තැන් අපිට හරියට ස්පර්ශ වෙන්නේ මේ වෙලා තියෙන්නේ මේකයි කියලා. එහෙම උද්දාමයක් ඇති වෙන්නේත් නැහැ මට. එහෙම වුණා කියලා එහෙම උද්දාමයක් ඇති වෙන්නේත් නැහැ. එහෙම එහෙමයි කියලා. මේ හරිය එහෙමයි සම්පූර්ණ.